ඊළඟට චූලාද සිල්වා මහත්මිය. පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පෙරුවන් සරණයි. මේක මේ අද මාතෘකාව සම්බන්ධයෙන් නෙවෙයි ප්‍රාණගත අකුසලයේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මට ඇතුණු ගැටලුවක් බෞද්ධයාගේ පොත කියවනකොට ඒකේ ස්වාමීන් වහන්සේ අර තියෙනෝනේ ආඥා ප්‍රයෝග සම්බන්ධයෙන් දත දත යුතු කරුණු කියලා ඒකෙදි ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් ගත්තොත් කෙනෙක් අනදෙනව පුද්ගලයෙක් මරන්න. එතකොට ඒ මරණ පුද්ගලයා ඒ කියන පුද්ගලයා නැතුව වැරදිලා වෙන පුද්ගලයෙක්ව තමයි මරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන විදිහට ඒක ක්‍රියාත්මක කරන පුද්ගලයාට ප්‍රාණඝාත අකුසලයේ සිදු වෙනවා. නමුත් අනදෙන පුද්ගලයාට අකුසලයෙන් නිදහස් වෙනවා. ඇත්තටම මම කතා කරන්නේ කර්මපත ගැන කර්මපතයක් බවට පත් වෙන්න කර්ම පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙමයි සර්. ඔව් ඒ කරුණු පහම සම්පූර්ණ වෙන්නේ නැහැ කියන කතාවයි ඔය කියන්නේ. එහෙම නැතුව අකුසලයක් සිදු නොවෙනවා කියන එකම නෙමෙයි. අර හවලා ඝාතනය කරන්න කියලා සචේතනිකව අනකරනකොටම එයාට වෙන්න ඕන යම් දේශමූලික කර්මයක් එයා සිද්ධ කරගන්න. හැබැයි අර ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ නැහැ යාති. අර ඒ කියපු කෙනා නැතුව වෙන කෙනෙක් මරුවට මොකද මෙයාගේ ඉලක්කය තියෙන්නේ අසවල් පුද්ගලයා මරනවා කියන එකනේ. එතකොට එතනදී ද්වේෂ මූලික බරපතල කර්මයක් එයා කරගන්නවා. හැබැයි එයා ඉලක්ක කරපු කෙනා නෙවෙයි නම් මරන්නේ අර සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනා උපක්‍රම කිරීම ඒන් මැරීම ඒන් ඝාතනය වීම ඒන් ඝාතනය වීම කියන අවසාන කර්මය එයාට සම්පූර්ණ වෙන්නේ මොකද එයාගේ ඉලක්කය තියෙන වෙන තැනක නිසා ඒ කාරණේයි කියන්නේ එහෙම නැතුව එතන මොකක්වත්ම කර්මයක් වෙන්නේ නැහැ කියලා ගන්න බෑ එතන අර ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්න අදාළ වේතු කාරණා ටික සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක. එතකොට යම් කිසි අකුස ප්‍රාණඝාත අකුසලය ප්‍රාණඝාත කියලා කියන්නේ මෙහෙමනේ දැන් අපිට සතෙක් මරන්න ඕන කියන සිතුවිල්ලක් ආවොත් ඒක ද්වේෂමූලික අකුසලයක්. හැබැයි අපි ඒ සතාව මැරුවේ නැතිනම් අපි හිතනවා ඒක අකුසලයක් කියලා දැනගෙන අපි මරන්න නැතුව ඉන්නවා. දැන් එතකොට අකුසලයක් අපි අතෙන් සිද්ධ වුණා ප්‍රාණඝාතය සම්පූර්ණ වුණේ නැහැ. දැන් ඒ මරන්න ඕන කියලා ඇතිවෙච්ච සිතුවිල්ල මරණාසන්න මොහොතේදී අපේ සිතේ මතුවුනොත් අපි දුගතිය උපදින්න පුළුවන්. හැබැයි ඒ කර්මයෙන් අකල් මරණ ඇති වෙන්නේ නැහැ. මොකද අර සතාගේ ජීවිතය අහෝසි කළේ නැහැනේ. මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ පුද්ගලයෙක් ගත්තොතින් යම් කිසි පුද්ගලයෙක් ඒ යම් කිසි පුද්ගලයෙක්ගේ මරණය සිදු වෙලා තියෙනවා. ආ ඒකට එතකොට මෙයාගේ යම් කිසි සම්බන්ධයක් තියෙනවා. මොකද දැන් මෙයා අන කරපු නිසානේ අර වෙන කෙනෙකුගේ හරි ඝාතනය වුනේ. නමුත් ඒක ඍජු සම්බන්ධයක් එතන නැහැ. ඒ නිසා ඍජුවම ඒක බරපතල තත්ත්වයට තහවුරු වෙන්න අවශ්‍ය සාධක එතන නැහැ. ඒක ස්වභාව ඒක බැලුවාම ස්වාමීන් වහන්සේ නිකන් කෙනෙකුට අදහසක් එනවා දැන් මට ඇති වුණ අදහස එතන මේ අසාධාරණ <laughs> තියෙනවා කියන එක තමයි මට එතන තේ ඒක තමයි ඒක සාධාරණීකරණය කරගන්න බැරි වුණා ඔව් ලෝකයේ ලෝකයේ සමහර සිද්ධ වෙන දේවල් අපේ සිතුම් පැතුම් වලට වඩා පරිබාහිරනකොට අපිට හිතෙනවා ඒක වැරදි වගේ. නමුත් මේ මේ හේතුඵල ක්‍රියාවලිය දැන් ඒ වගේ තැනක්නේ අර නොදැන කරන කෙනාට කර්මය බලවත් වෙනවා කියන එක ඒකත් බොහෝ බොහෝ විට අපිට පිළිගන්න අමාරු කතාවක්. මොකද ලෝකයේ සාමාන්‍ය මේ පුද්ගලයෝ හැටියට අපි ගත්තාම නොදන්න මනුස්සයන්ට අපි අනුකම්පා කරන්නේ. එතකොට වැරද්දක් කළා වුණත් නොදන්න මනුස්සයට යම් සහනයක් සලස්වනවනේ. සබාධම තුල ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් වෙන්නේ. ඒ නොදන්න කෙනා තමයි දුර්වලය. එයාට තමයි වැඩිපුරම පහරවා දෙන්නේ. එතකොට නොදන්නා බව තමයි ඊළඟට දැන් සමාජයේ අපි උත්සාහ කරන්නේ දුබලයා රැකගන්නනේ සබාධම තුළ දුබලයා තමයි සම්පූර්ණයෙන් ඉක්මනින්ම විනාශ වෙන්නේ. සමාජයෙන් අතුරුදහන් වෙන්නේ. ඒක තමයි සබාධම රීතිය. එහෙම අර අත අත පුලුස්ස ගන්න පොඩි දරුවා වගේ පොඩි දරුවා වගේ. ඉතින් හරිනම් පොඩි දරුවන්නේ නිදහස ලැබෙන්න ඕන. එහෙම එකක් නේ. මොකද මෙතන පුද්ගලෙක් දැන් අපි මේ පුද්ගල සංඥාවෙන් දකිනකොට මෙහෙම දකින්නේ. ඒතර ලෝකෙත්ම ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලව නෙමෙයි හේතුඵල. ඒතර හේතුව දුර්වල නම් ඒක යටපත් වෙනවා. අර ප්‍රබල හේතුව තමයි මතුවෙන්නේ. ඵලය දුර්වල නම් ඒ දුර්වල ඵලය යට වෙනවා. ප්‍රබල ඵලය තමයි මතුවෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් හරියට අර පිටිතනින් වතුර බහිනවා කියනවා වගේ තමයි. ඉතින් පිටිතනින් වතුර බහිනවා කියලා ඉතින් කේන්ද්‍රිකාවට වැඩක් නැහැ. වතුර බහින්නේ පිටිතනින් තමයි. අමතර බලයක් එදුවේ නැත්තම්. ඉතින් අපිට තියෙන්නේ ඒක මිටි නම් ඉතින් පොඩ්ඩක් උස්ස ගන්න එකයි. වෙන කරන්න දෙයක් නැහැ. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. හේතුඵල දහම අනුව තමයි ඒකේ තියෙන ඒක තේරුම් ගන්න. ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය. අපිට අර පුද්ගල ස්වરૂපයෙන් බලනකොට තමයි ඒක අසාධාරණයි වගේ ගතියක් හැගෙන්නේ. සක්කාය දිට්ඨියෙන් බලනකොට. තමයි සාමාන්‍ය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.